ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. ඒතං සංසං ඒතං පඤ්ඤං යද්දං කබ්බ සංඛාර සමතෝ සම්බූපදී පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රමිතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම මෙයම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය මෙයම නම් වූ නිබ්බානං ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාවට තේපස් වෙන දේශනා මාලාවේ 32 වෙනි දේශනයයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නමින් හැඳින්වෙන ධර්ම කොටස හත සංග්‍රහ වී තිබෙන්නේ ඊ타මත්ම ප්‍රායෝගික වූ ක්‍රමානුකූලත්වකින් ක්‍රමානුකූලත්වයකින් යන අදහස පසුගිය දේශනාවේදී අපි ඉදිරිපත් කළා. ඒක සාධක වශයෙන් ඒක ධර්ම කොටාජය තුල ඇති ක්‍රමවත් අභ්‍යන්තර සංවිධානයත් ඒ ධර්ම කොටාස එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයත් තරමක් දුරට විස්තර කළා. සතර සතිපට්ඨානයෙන් ලැබෙන සිහිය පිහිටුවා ගැනීම සතර සම්මප්පධානයෙන් යෙදෙන සතරාකාර වීරියට හොඳ පදනමක් වෙන හැටි සතර සම්මප්පධානයෙන් කරන වීරියේ ක්‍රමානුකූල වැඩිම සතර ඉද්ධිපාද සකස් කර ගැනීමට උපකාර වන හැටි එදා අපි සෑහෙන පමණ සාකච්ඡා කළා සතර ඉද්ධිපාද එහෙම නැත්නම් ඉද්ධිපාද සතර පිහිට කරගෙන ඉන්ද්‍රිය පහ සද්ධාදී ඉන්ද්‍රිය පහ මතු කර ගන්නා ආකාරය සාකච්ඡා කරමින් සිටියේදී අපට එදා දේශනේ නවත්තන්ට සිද්ධ වුණේ. ඡන්දය, වීරිය, අදිෂ්ඨානය, විමසුම් නුවණ යන කාරණා හතර යම්කිසි අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට, සම්බුද්ධ කර ගැනීමට පාදක කරගත හැකි බව එදා කළ විස්තරයෙන් සෑහෙන පමණ තේරුම් ගන්න ඇති සාමාන්‍යයෙන් මේ ඉතිපාද හතර 이르දිබල ලබා ගැනීමට වගේම නිවනටත් පොදුවේ උපකාර කරගත හැකි ධර්ම. නමුත් අර සද්ධාදී ඉන්ද්‍රිය පහ දෙලින්ම නිවනට අදාළ වූ ධර්ම කොටාදියක්. අනේ නිසා තමයි අර සද්ධාව, ඒ සද්ධින්ද්‍රියේ සද්ධාව මුල තේනවා. ඒක අප කලින් සඳහන් කළ අර ඡන්දය තනකම් කියන ධර්මයක් ඡන්දය හැටියට ඉද්ධිපාදවලදී අපට හමු වුණු ධර්මය තනකම් කියන ධර්මයක් හැටියට සැලකන්න පුළුවන් මේ ශ්‍රද්ධාව. නමුත් මෙතන ශ්‍රද්ධා සත්‍යේන්ද්‍රියේ ශ්‍රද්ධාව හඳුන්වලා තියෙන්නේ උත්කෘෂ්ඨම මට්ටමකින්. අර සෝවාන් පුද්ගලයා තුළ තිබෙන ඒ අචල හොඳ මුල් බැසගත් අර නිවිච්ඡා මූලගතා පතිත්ථිතා දල්හා ආදී වශයෙන් කියවෙන ඒ හොඳ අචල ශ්‍රද්ධාවයි මෙතන මේ සද්ධින්ද්‍රියේ හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟට විරීන්ද්‍රිය නම් වශයෙන් බැලුවාම නම් විරිය කියන වචනය එකමයි. නමුත් මේ ඉන්ද්‍රිය தත්වයට එනකොට ඒකත් අපිට හිතා ගන්න පුළුවනි. අර ඉද්ධිපාද වලින් පදම්බුණු සතර සම්පදාන වීරිය හැටියට. හොඳට පදම් වෙලා සහවුරු වුණු ශක්තිමත් වුණු වීරියක් එතන වීරීන්ද්‍රිය නමින් තිබෙන්නේ. ඊළඟට සමාධි ගැන කියනවා නම් අර ඉද්ධිපාද භාවනා ගැන විස්තර කරනකොට කියවුණා පාඨයක් ඒ පාඨයක සඳහන් වෙනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, ඊමංසා සමාධි කියලා. එයින් මේ කියන සමාධිය ඇත්ත වශයෙන්ම අර චිත්ත ඒකාග්‍රතාවක්, ඒ වීරිය යෙදීම සඳහා අවශ්‍ය වන එක්තරා පාදක කරගත හැකි එක්තරා චිත්ත ඒකාග්‍රතාවක්. නමුත් ඊට වඩා බලවත් ඊට වඩා ප්‍රබල සමාධි මට්ටම සමාධි තත්ත්වයේ තමයි අර සමාධි ඉන්ද්‍රිය හැටියට මෙතන පෙන්눔 කෙරෙන්නේ. සමාධි ඉන්ද්‍රිය හඳුන්වලා තිබෙන්නේ ප්‍රථම ධාන ආදී ධාන හතර හැටියට. මේ ධාන හතර අර නිවනටත් උපකාර කරගන්න පුළුවන් විදර්ශනාව එතනඟලා ඒවා නිවනට කෙලින්ම උපකාර කරගන්නත් පුළුවන් විදිය ධාන. ඒ පමණක් නෙවෙයි එතන සඳහන් වෙනවා වොත්සද්දාරම්මණං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං කියලා. ආර්ය ශ්‍රාවකයා ඒ වොත්සද්දාරාමණ වොත්සද්ද කියලා කියන්නේ නිවනටමයි අපහැරීම කියන අදහසයි. නිවන අරමුණු කරගෙන ලබන සමාධිය හැටියට දක්වලා තියෙන සමාධින්දිය. ඒ වගේම පඤ්චේන්ද්‍රියත් හඳුන්වලා තිබෙන්නේ ඒ උත්කෘෂ්ඨ මට්ටමකින් චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාව, එහෙමත් නැත්නම් අර උද්‍යත්ත ගාමී අර නිබ්බේධිකා ප්‍රඥා විනිවිද දක්නා විදියේ විදර්ශනා ප්‍රඥාව හැටියට මෙතන හඳුන්වලා තියෙන්නේ. අර ඉන්දිවාදයේදී අපට හමු වුණු අර විමංශා කියන විමසුම් නුවණ කියන ඒ ධර්මයට සමානයි. අර්ථ වශයෙන් බලනකොට. නමුත් ඒක උත්කෘෂ්ඨ මට්ටමකින් පඤ්චේන්ද්‍රිය මෙතන පෙන්වුම් කරලා තියෙන ප්‍රඥාව. මෙතන අර නැදින් තිබෙන සතින්ද්‍රියත් ඉතාමත්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා. දැන් සතර සතිපට්ඨානය නම් අර සතිය සතිය පිහිටුවා ගැනීම කියන්නේ ඒ කොටස් වලදී යමක් ඒ ඒ හැටි හැටියට තේරුම් ගැනීම පමණයි. අමුතුවෙන් වැඩි කරන දෙයක් පේන්නේ නැහැ ඒ සතර සතිපට්ඨානෙ. නමුත් මෙතන මේ සතිඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය தත්වයක් අධිපති தත්වයක් ලබාගෙන මෙතන වැඩගත් කෘත්‍යයක් ඉටු කරනවා. මොකද්ද? අර කලින් කලින් දේශනේදී අපි සඳහන් කළ ආකාරයට අර දෙපැත්තකට අදින ශ්‍රද්ධාවත් ප්‍රඥාවත්, වීරියත්, සමාධියත් සමබර කළා. සමතාවකින් සමතා ඒක සමතාවකින් පවත්වා ගන්නවා. ඒකයි එතන සතින්ද්‍රයට අයිති කෘත්‍යය. මේ ඉන්ද්‍රිය සමතාව කියන එකේ විශේෂ ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. නිවන් සඳහා උත්සාහ කරන කෙනෙකුට මේ වචන වශයෙන් ඉන්ද්‍රිය සමතාව කිව්වට මේක ලොකු ගැටලු විදිහේ ප්‍රශ්නයක් වෙනවා සමහර විට. මේක ටිකක් තේරුම් ගන්න අපි අර එදා උපමා උපමාවට ගත්ත ඒ ගල් කුලම ඉදිරියට ගනිමු. අර ගල්කුලක් පෙරලීම පිළිබඳ අදහසක් එදා අපි සාකච්ඡා කළා. අර සතර සම්මප්පදාණී කියන වීරියේ විවිධ මට්ටම් තේරුම් ගැනීමට ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියන අවස්ථා පහක් තේරුම් ගත්තා අපි අර ගල් කුලක් ඔසවල එහා පැත්තට පෙරලීමේ මේ ප්‍රයත්නයට ඒකේ අවස්ථාවලට ඒ අවස්ථා අතුරෙන් අර අවසානයේදී කියන පදහති කියන වචනයෙන් කියවෙන ප්‍රධාන වීරිය ඇත්ත වශයෙන්ම වීරිය උත්කෘෂ්ඨම මට්ටමයි. තාමත්ම උත්කෘෂ්ඨම තත්ත්වයයි. ප්‍රධාන වීරිය. ඒක තරමක් වචනාර්ථ වශයෙන් සැලකුවොත් අපිට කියන්න පුළුවන් පෙරලා දමන වීරිය වගේ. ඒක නිකන් එහා පැත්තට පෙරලා ගැනීමක් වගේ දෙයක් මේ ප්‍රධාන කියන එකෙන් හැඟෙන්නේ. ඒ ඒ පෙරලා දැමීම සඳහා ලොකු ගැම්මක් අවශ්‍ය වෙනවා. ලොකු උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රයත්නය කරන්ට වෙන්නේ එක්තරා විදිහක සීරුව සීරුවෙන් යුතුව සීරුව කියන සිංහල වචන අපි යොදන්නේ සීරුවෙන් කියන එක සති ස්වરૂපයෙන් සති ස්වરૂපයෙන් ගත යුතු ප්‍රයත්නයකුයි මේ ප්‍රධාන වීර්යය කියලා කියන්නේ. මක්නික ආදලෙන් අර ගල්කුල අනු බැලුවොත් ඒ ගල්කුල බොහොම අමාරුවෙන් ඉස්සුවා ඊළඟට අර අවදානම් තත්වයටත් අවදානම් තත්වයටත් ඒ පත් වෙන තරමට අර ගල් කුල හරියට අර ඔන්න මෙන්න යහට වැටෙන්න ඔන්න මෙන්න තිබෙද්දි සමහර විට තල්ලුවක් නැතුව මේක යහට කරන්න බැරි ඉගේ තත්ත්වයක් ආවා. එතකොට අර කාය ජීවිත නිරපේක්ෂකව තමයි මේ වීර්ය යොදන්නේ. නමුත් ඒකත් සීර්වෙන් කළ යුත්තක්. මතනිසාද පමණට වැඩිය වීර්යය යෙදුනොත් ඒ අවසාන ගැම්මේදී ඒ ගල් කුලත් එක්ක මෙහා පැත්තට විසිරලා යනවා. අඩුවෙන් වීර්යය යෙදුනොත් ගල් කුලට යට වෙනවා මෙහා පැත්තට පෙරලිලා. අන්න ඒ නිසා තමයි අර සමතාවක් අවශ්‍ය වෙන ඒ ප්‍රධාන වීර්යය යෙදීමට කලින් අවසාන ගැන්ම ගැනීමට කලින් එක්තරා විදිහක සමබර කිරීමක් අවශ්‍ය වෙන තුලණය කිරීමක් අවශ්‍ය වෙන මෙන්න මේ සමතාව තුලණය කිරීම කියන අදහස අපට තේරුම් ගන්න පුළුවනි සංකී සූත්‍රයේන එක්තරා පාඩයකින් මධ්‍යමදුන් සංගයේ සංකී සූත්‍රයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක්ගේ ධර්මයට ලං වෙලා ක්‍රමක්‍රමයෙන් මේ ඡන්දය ඇති කරගෙන නිවන් සඳහා වීරියේ දීම පිළිබඳේ දීර්ඝ පාඩයක් සඳහන් වෙනවා. ඒ පාඩේ මේ ඕන කරන හරිය මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. ඡන්ද ජාතෝ උස්සහති උස්සහිත්වා තුලයති තුලයිත්වා පදහති අනිසත්ත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චරෝති පඤ්ඤායතනං අතිවිද්ධ පස්සති කියලා. අතිවිද්ධ පස්සති කියලා. ඡන්ද ජාතෝ කියන්නේ ඡන්දය හටගත්තේ තැනැත්තා ඕනෑකම ඇති වුණාට පස්සේ ඡන්දජාතු උත්සාහති. උත්සාහයක් යොදනවා. උත්සාහිත්වා තුරේති. උත්සාහයක් යොදලා ඊළඟට තුලණය කරනවා. තුරේ තුරේහිත්වා පදහත්. අන්න තුලණය කරාට පස්සේ ප්‍රධානේ ප්‍රධාන වීරිය අර උත්කෘෂ්ඨ වීරිය යොදන්නේ. තුලේහිත්වා පදහත්. ඊළඟට පහිතත්වෝ සමානෝ ඒ විදිහට ප්‍රධාන වීරිය යොදලා කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති. සංමත් මේ පරම සත්‍යය ප්‍රත්‍යක්ෂ කරගන්නවා ප්‍රඥාවෙනුත් එය විනිවිද දකිනවා එතකොට මෙතන අපිට මේ ඕන කරන තුලේති කියන වචනය අවාසනාවකට වගේ අසුවාවේ තෝරන නම් තියෙන වෙන විදියකටයි තුලේති කියන එක තෝරලා තියෙන්නේ පපංච සූදෙනී අසුවාවේ අනිත්‍ය ආදි වශයෙන් තීරේති අර විදර්ශනා කෘත්‍යයක් හැටියට වෙන දක්වලා තිබෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් තීරණය කිරීම කියන අදහසයි මේ තුලේ තුලේති කියන වචනේ තෝරලා තියෙන්නේ නමුත් මෙතන යෙදලා තිබෙන සංදර්භය අනුව වාග් පරිසරය අනුව බැලුවාම මේක තිබෙන උස්සහති කියන වචනයටත් පදහති කියන වචනයටත් නැදී. ඒක නිසා දැන් අපි මේ සඳහන් කරන අර තුලණය කිරීම සමබර කිරීමේ අදහසයි මෙතනින් ගත යුත්තේ. මේ වචනේ නියම අර්ථය ගත යුත්තේ අර සමබර කිරීම, කිරා දැරීම වගේ දෙයක්. දැන් අර ගල් කොටයක් නම් අපි කිරා බැලීම කියවහම ඒක කරන්න බැරි වැඩක්. නමුත් අර ඔසවන පුද්ගලයා දන්නවා ඒකේ ඒකේ බර කොයිතරම් බරද කියලා. අන්න ඒකකොට ඒ පිළිබඳව දන්නවා මේ වීදියේ බරකට නම් මේ තරම් ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය ඒ එක්තරා විදිහේ තුරණය කිරීමක් පුළුවන් වෙනවා. ඒ තුරණය කරන්න මේක උස්ස ගන්න ඕනේ ඉස්සෙල්ලා. දල උස්සන්නේ නැතුව මේ මේ ගොඩින් ඉඳගෙන බෑ ඒක ඒක කොයිතරම් වීරියක් අවශ්‍යද කියලා කියන්නේ. අන්න ඒ වචනේ හැගෙන උත්සාහ උත්සාහ කියන වචනේ මේ වීර්ය සම්බන්ධ වචන රාශියක් මේ ධර්මයේ යෙදෙනවා. මේ උත්සාහ කියන වචනේ ඇත්තෙන්ම තියෙන්නේ ඔසවා ඔසවන වීර්ය කියන එකයි අදහස තියෙන්නේ. ඔසවන වීර්ය කියන අදහස තියෙන උත්සාහති කියන වචනේ. ඔසවන වීර්ය කොමනක් නෙවෙයි ඔසවාගත්තු වීර්ය කියන වචනේ. ඒකටත් මේ බුදුරජාණන් වහන්සේ සමහර විට වචනයක් යොදනවා උත්තෝලී කියලා. දැන් මේ කාරණේ අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවනි. ඔය අංගුත්තර නිකායේ අටක නිපාතයේදී දෙනවා මරණ සතිය පිළිබඳ සූත්‍රයක්. මේ සූත්‍රයේ සාමාන්‍ය අදහස ඒ සූත්‍රයෙන් කියවෙන්නේ මරණ සත්‍ය පිළිහිට කරගෙන යම් සිවික්ෂුවක් විසින් උදේ හවස තම තමන් තුල තියෙන තමා තුල තියෙන අකුසල ධර්ම පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළා ඒ පිළිබඳ විශේෂ වීරිය අධිෂ්ඨානයක් ඇති කරගත යුතුයි කියන එකයි මේ සූත්‍රයෙන් ඉගෙනවෙන්නේ. දැන් ඒකට ඒ නිදර්ශන පාඩයක් ගත්තොත් සතේ සතේ ඔබික්කු පච්චේකමානෝ එවං පජානාති අත්තිකෝ මේ පාපක අකුසල ධම්මා යේමේ අස්සු දිවාකාලං කරන්තස් අන්තරායාති තේන භික්ඛවේ භික්ඛුනා තේ සංයෝ පාපකාණං අකුසලාණං ධම්මාණං පහානාය අධිමත්ෝ ඡන්தோච වායාමෝච උස්සාහෝච උස්සෝල්හිච අපපටිවානිච සතිච සම්පජඤ්ඤංච කරණීය මේ කියන්නේ අර විච්‍ය කපස්තරේක්ෂා කළ යුතු ආකාරයයි අර රැය ගෙවුනට පස්සේ අර දවල් කාලේ ඉඳිහාම කල්පනා කරනවා මා තුල තිබෙනවද යම් යම් පාපක අකුසල ධර්ම මේ දවල් කාලේ මා නියොදියොත් මරණයටපත් වුණොත් ඒ නිසා මට භයානක සත්‍යයකට මුහුණ දෙන්න වෙනවා කියලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කටයුතුයි එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනකොට එහෙම තිබෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ භික්ෂුව විසින් තේන භික්ෂුවේ වික්ුණා තේ සංයෝ පාපකාණං අකුසලාණං ධම්මාණං පහනාය එම අපාපක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සඳහාම පහනාය අධිමත්ෝ ඡන්දෝ අධිමාත්‍ර ඒ කියන්නේ අධික වූ උත්කෘෂ්ට වූ අධික වූ අධිමත්ව ඡන්දෝ ඡන්දයක් ඇති කරගන්න ඕන උත්සාහයක් ඇති කරගන්න ඕන ඊළඟට උස්සෝල්ලි කියන වචනයත් කියදෙනවා උස්සෝල්ලි ඔසවාගත් උස්සෝල්ලිද ඊළඟට සතික සෝලිත අපටිවාණික අපටිවාණ කියන්නේ නොපසුකට බව අර ඔසව ඔසව ගන්නවා ඊළඟට ඒ ඔසවනවා ඊළඟට ඔසව ගත්තට පස්සේ මේක අතාරින්න හිතෙන තරමට සමාහිත පසුබෑමකුත් ඇති වෙනවා අන්‍ය අවස්ථාවේ අපටිවාණික නොපසුකට බව ඇති කර ගන්න අපටිවාණික ඊළඟට සතිච්ච සම්පජඤ්ඤන්ට ඒ වගේම සතිය සම්පජඤ්ඤයක් අවශ්‍යයි. එතනක් කියවෙන අර සතිය රැකීම් කරන කෘත්‍යකුත් ඒ ඒ උත්සාහයේ තිබෙන බව. සති සම්පජඤ්ඤයක් අවශ්‍යයි. සති සම්පජඤ්ඤය එතන පෙන්눔 කරන්නේ අර තුලණය පිළිබඳ අදහසක්. දැන් මේක තවදුරටත් පැහැදිලි වෙනවා නම් ගල් කුලටත් වඩා හොඳ උපමාවක් සමහර විට කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ওই දර කොටයක් ඉසවීම වැනි දෙයක්. අන්න එතන කෙලින්ම ඉසවීමේ අදහස තියෙනවා. දර කොටයක් ඔසවලා කරට ගන්නකොට ඒක ඔසවන්නේ නැතුව මේක දැනගන්න බෑ මේක මේක සමබර කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ අර බර එකතු වෙන තැනක් තිබෙනවනේ. දර කොටේ එක කොනක් සමහර විට මහතයි අනිත් කොන හීනි. එතකොට එකපාරටම බැලු බැලමට පේන්නේ නැහැ මේක මේ දර කොටේ කොතනින්ද මේ කර ගහන්න ඕනේ කියලා. මේක උස්සගෙන උස්සගෙන යනවා. එසෙව්වට මොකද ඊනාට ඔසවලා කර ගහන්නේ හරියට කර ගහන්නේ අන්න අර ගුරුත්ව කේන්ද්‍රය එකතු වෙන ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ ඒක බර එකතු වෙන මධ්‍යස්ථානය. ඒකට සෝය සොයා ගන්නවා. ඒකත් අර පළපුරුත් ගන්නවා. ඒක ක්‍රියාව කළාම ඕන ඒක දැනගන්න. අන්න එහෙම ඒ හරියට මධ්‍ය විශේෂ මධ්‍යස්ථානේ අල්ලගත්තාම එතෙන්ට තමයි කරගහලා ඊළඟට අර ගුණ ගන්න අල්ලලා උස්සන්නේ. ඔස්සවල ගෙනියන්නේ. ඕක අපිට මේ නිතර දකින්න ලැබෙන දර්ශන. එතකොට ඔන්න ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් යමක් යමක් අර ගල ඔසවලා එහා පැත්තට විසිකිරීම වගේ තමයි අර දර කොටයක් ඔසවලා කරට ගහගෙන ඒක කර ගහගෙන යන්නේ බැලු බැලමට කරන්න බැරි වැඩක් වගේ. නමුත් අර විද්‍යාව තුලනය කිරීමක් පිරා බැලීමක් අවශ්‍ය වෙනවා සමබර කිරීමක්. ඔන්න ඔය අදහස එතකොට මේ ඉන්දිය සමතාව පිළිබඳව අප වැඩියක් මේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලන නිසායි මේ වැඩි විස්තර සඳහන් කළේ. ඒකට සතින්ද්‍රියනොත් ලොකු වැඩක් කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම අතර. ඒ වගේම අපි එදා සඳහන් කළ අර ශබ්ද ශබ්ද සූත්‍රය කියන මේ සූත්‍රය ආශ්‍රයෙන් මේ ඉන්ද්‍රිය පහේ අර ක්‍රමානුකූලත්වයකුත් තිබෙන බව. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති පුද්ගලයා තුල වීරිය උපදිනවා. වීරිය ඇති පුද්ගලයා සතිය ගැන උනන්දු වෙනවා සතිය ඇති පුද්ගලයා තුළ සමාධිය වැඩෙනවා සමාධිය ඇති පුද්ගලයා ප්‍රඥාව ලබා ගන්නවා ඔය විදිහේ සමානුකූලත්වයකට එතන තිබෙනවා එතකොට ඒ වගේම තවත් වැදගත් කාරණයක් මේ ඉන්ද්‍රිය පහ අතුරින් පඤ්චේන්ද්‍රියම අග්‍රයි ශ්‍රේෂ්ඨයි මේකත් විශේෂ කාරණයක් බුදුරජාණන් වහන්සේ ඒ බව උපමා කීපයකින් ඉන්ද්‍රිය සංයුක්තිය දක්වනවා දැන් තිරිසන් සතුන් අතර සිංහයා මෘගරාජන් වූ සිංහයා අග්‍ර වගේ ඒ වගේම සියලුම පාසකයන් සතුන්ගේ පාසකයන් අතර අත්පදයේ අග්‍ර වගේ ලොකු වගේ මේ පඤ්චේන්ද්‍රියම අර ඉන්ද්‍රිය පහ අතරින් ශ්‍රේෂ්ඨයි කියලා. වෙන එකක් තමයි මේ පඤ්චේන්ද්‍රිය පහල පඤ්චේන්ද්‍රිය සම්පූර්ණ වෙනතුරු අනිකුත් ඉන්ද්‍රියන් පිළිකන්නේ නැති බවත් පෙන්වන්න කියලා තිබෙනවා. ඒකටත් බුදුරජාන් වහන්සේ උපමාවක් යොදලා තිබෙනවා. කූටාගාර උපමාව, කුළුගේක උපමාවක් යොදලා තිබෙන ඉන්ද්‍රිය සංයුත්තේ මල්ලික සූත්‍රයේ. යම්සේ මහණෙනි කුළුගේක මුදුන එහෙම නැත්නම් මුදුන් කුරුපාව ඔසවන තාක් ඒකට එකතු වෙන පරාල හරියට පිහිටන්නේ නැත්තේ යම්සේද සඳන්නේ නැත්තේ යම්සේද ඒ විදිහට ආර්ය ශ්‍රාවකයෙකු තුල ආර්ය ඥානය මේ ප්‍රඥාව උපදින තාක් කියන්නේ සෝවාන් ඵලය සෝවාන් මාර්ග ඥානෙ උපදින තාක් අර අනිකුත් ඉන්ද්‍රියන් ශ්‍රද්ධා ආදී අනිකුත් ඉන්ද්‍රියන් ශ්‍රද්ධා වීර්ය සමාධි සද්ධා විරිය සති සමාධිය ආදී ඒවා හරියට පිළිගන්නේ නැහැ. ඒවා අර එකපාර එකකට යොමු වෙන්නේ නැහැ. ඉවරට යොමු වෙන්නේ නැහැ කියන එක. එතකොට අර පංචේන්ද්‍රිය ඒ තරම් තත්ත්වයක් දීලා තිබෙන නිසාම අපිට පේනවා මේ ඉන්ද්‍රිය පහ හරියාකාර පිළිලා තිබෙන්නේ සෝවාන් පුද්ගලයා තුල. යටත් පිළිසෙන්න සෝවාන් සෝවාන් යටත් පිළිසෙන්න කියනවා නම් සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා උත්සාහ කරන ඒ කාර්ය පුද්ගලෙක් හැටියටයි කියන්නේ චත්තාරෝච ප්‍රතිපන්නා චත්තාරෝච ඵලේතිතා. ඒ කියන්නේ ඒ සතර මඟ සතර සතර සතර ඵලයට පැමිණියත් ඒ වගේම මේ ඵලය සාක්ෂාත් කරගැනීමේ මාර්ගයට පිරිපන් කියන එකයි. ප්‍රතිපන්න කියන වචනය එතන දන්නේ. අන්න ඒ පුද්ගලයන් අට දෙනා තුල තමයි හරියට එතකොට මේ පංචේන්ද්‍රියන් පිහිටලා තියෙන්නේ. අනිත් අයගේ ඒවා ඒ තරම් ශක්තිමත් නැහැ. ඒවා හරියට අර අර කුරුදේට අර මුදුනට සම්බන්ධ වෙන්නේ නැතුව වගේ ඒවෙන් වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒක නිසා අර පඤ්චේන්ද්‍රිය ඒ අනුව දක්වලා තිබෙනවා රහතන් වහන්සේ තුළ තමයි මේ පඤ්චේන්ද්‍රිය ප්‍රබලම තත්ත්වයෙන් තිබෙන්නේ. ඊට වඩා මෘදුයි ඊට පහළින් ඉන්න අය අනාගාමි, සකදාගාමි, සෝවාන් අවම වශයෙන් තිබෙන්නේ ඒ සෝවාන් මාර්ගයට පිළිපන්නා වූ පුද්ගලයා තුළ එිනුත් පහළ බාහිර පුදුද්ඥය තුල මේවා සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නැති මේ කිසිම ආකාරයකින් මේ බුද්ධලයා තුල මේවා නැtei කියලා කියන්න පුළුවන්. එහෙම සඳහන් වෙනවා. කොයි දෙයකට කොටේ ඉන්ද්‍රියන් පිළිබඳව පංච ඉන්ද්‍රියන්. ඊළඟට ජීවන පංච බල ඒකත් අර කෘත්‍ය වශයෙන් බලනවා කර්මක් විස්තර කරන්න ඕනේ. ඒකේ තරම තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ අප සඳහන් කළා ඒ රාජකම අධිපතිකම කියන අදහස හංගවනවා ඒ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඒ ධර්මවලට එක්තරා විදිහක අධිපති බවක් ලැබුණා. ඉදිරිපත් වෙලා ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඊළඟට බලවලින් කරන්නේ අර ඒවාම ඒ ධර්මම බල හැටියට හඳුන්වන්නේ ඉදි කරන්නේ ඒ ලැබුණු රාජබලය ඒ අධිපති බලය පාවිච්චි කිරීමයි. මොකටද පාවිච්චි කරන්නේ? අර නිවනට ප්‍රතිවිරුද්ධව පැන නගින ක්ලේශ ධර්ම, පාප ධර්ම මැඩලන්න. නීවරණ මැඩලීමට, සංයෝජන කැඩීමට අර මේ Taman මතු කරගත්තු ඉන්ද්‍රියම ඒව බල හැටියට යොදවනවා. අන්න ඒක නිසා තමයි එතන ඒක බල පහක් විදිහට දක්වලා තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම අතරේ. ඊළඟට ජීවන ධර්ම කොටාසේ අර බෝධි සම්බොධ්ජංග හත. මේ බොධ්ජංග ධර්ම හත ඉතාමත් වැදගත් ධර්ම කොටාසයක් විදිහට දැක්වෙනවා. මේ ධර්ම පිළ දහලා තිබෙන්නේ එක්තරා විදෙස් ක්‍රමානුකූලත්වයකින් ඒ සති සති ධම්මවිචය විරිය සීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ධර්ම හත එක විදිහකට විග්‍රහ කරන්න පුළුවනි දැන් මෙතන මෙතන සතිය පෙරමුණ අරගෙන තිබෙනවා සතිය ඉදිරියට ඇවිල්ලා තිබෙන මේක එක්තරා විදිහකට අර සේනා සංවිධානයක් වගේ නිවන සඳහා මේ බොද්ධංග කියන අදහස ඒ වචනේ තේරුම බෝධාය සංවත්තන්ති නිර්වාණ අවබෝධය සඳහා පිහිටවන ධර්ම හතක් මේ පෙළ දක්වලා තිබෙනවා මේ සතිය පෙරටු වෙලා මඟ පෙන්වන. එහෙම නැත්නම් මඟ පෙන්වීමටත් වඩා මෙතන තියෙන අර මෙතනක් තිබෙනවා මේ සමතාවක් ලබා දෙනවා. මක්නිසාද? සම්මදිච්චේ විරිය පීති කියන ඒ ධර්මයන් එක පැත්තකට නඹුරු වෙන ස්වභාවයක් තිබෙනවා. ඒවා උද්දච්ච පැත්තට නඹුරු වෙන ස්වභාවයක් තිබෙනවා. ධම්මවිචේ විරිය පීති කියන ගුණ ධර්ම. අනිත් පැත්තට පස්සද්ධි සමාධි උපේක්ඛා ටිකක් පසු බහින ස්වභාවයක් තිබෙනවා. එහෙම නැත්නම් ලීන පැත්තට කුසීත පැත්තට නඟුරන ගතියක් තිබෙනවා. ඒවා පෙළගැස්වීමට මෙතෙන්දිත් අර සතිය ඉදිරිපත් වෙනවා. එපමණක් නොවේ මේවායේ අර ක්‍රමානුකූලත්වය ගැන කියනවා නම් දැන් අර සති සම්බොජ්ජංගය දැන් සතිය කියන එක අර සතර සතිපට්ඨානෙත් මේ හැමතැනම සතිය කියලා කියනවා වචන වශයෙන් බලනකොට 아무ත්තක් නෑ. නමුත් කෘත්‍ය මෙතන වෙනස්. දැන් මේවල් දෙලින්ම කියවෙනවා සති සම්බොජ්ජංගං භාවේති සමහර විට සඳහන් වෙනවා ඒ යම් කිසි කර්මස්ථානයක් ආශ්‍රය කරගෙන ආනාපාන සතිය වෙන්න පුළුවන් වෙන එකක් තබා මෛත්‍රී කර්මස්ථානයක් වෙන්න පුළුවන් මෙත්තා කරුණා මුත්‍යා උපේක්ඛා ආදී ඒ සතර බ්‍රහ්ම වේරණියුත් ඒ නිවනට ආරම්භ කළා වඩනකොට ඒ වාතුලින් නොබොද්ධංග මතු කරගන්න පුළුවන් ඒක නිසා තමයි ඉන්ද්‍රිය සංයුක්තියම සඳහන් වෙනවා මෙත්තා සාගතං සතිතං බොද්ධංගං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වක්කග්ග පරිණාමී මෛත්‍රී සාගතම ඒ සාගත සම්මොද්දන්ගේ වඩනවා. විවේක, විරාග, නිරෝධ, වස්සද්ද කියන මේ වචන හතරෙන් හතරෙන්ම කියන්නේ නිවන. විවේකයේ විවේක කෙලස් වලින් ඒ විවේකයෙන් නැත උපදී විවේක ආදී වශයෙන් තෝරගන්න පුළුවන්. විරාගය, නිරෝධය, භව නිරෝධ, නිරෝධය ඊළඟ නිර්වාණ වස්සද්ද කියලා කියන්නේ අපහැරීම. මේ හතර පහ හතරෙන්ම කියන්නේ මේ නිවනට යොමු කරගෙන අර සතිය වැඩිමයි මෙතන මේ සති සම්බොධ්ජංග වචනෙන් හැඳින්වෙන්නේ. ඊළඟට ඒ සති සම්බොධ්ජංගයේ අනුවම එහෙම නැත්නම් සති සම්බොධ්ජංගය මතු කරගත්තට පස්සේ ඒකෙන් වැඩ ගැනීමක් හැටියට කෙරෙන කාර්යය තමයි අර විරිය ධම්මවිචයකින් කියවෙන්නේ ධම්මවිචය සම්බොධ්ජංගයෙන් සෝ තථාගතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමං සංආපද්‍යති කියලා යානාපාන සති සූත්‍රයේම සඳහන් වෙනවා. ඒ ඒ විදිහට සතිය ඇති කරගත්තු පුද්ගලයා ඒ සති සම්බුද්ධංගය මතු කරගත්තා නම් ඊළඟට කරන්නේ මොකද්ද? තථාගතෝ විහරන්තෝ තං ධම්මං ඒ තමන්ගේ කර්මස්ථානයට අදාළ ඒ කාරණේ ඒ ධර්ම වශයෙන් ඒවා පවිචිනති පවිචරති පරිවීමං සංආපද්‍යති ඒ කියන්නේ ඒ ධර්ම සොයා බලනවා. හරියට දැන් අර ඊ රුධිත උනන්දු කරවා ගන්න ක්‍රමයක්. වීර්ය වඩවා ගන්න ක්‍රමයක්. ඒ කරන්නේ ධම්මීති සම්බොජ්ජංගේ. ඒ ධර්මයන් මෙනෙහි කරනවා. ඒවා පිළිබඳව ඒවා පවිච්ච නැති සොයා බලනවා. අවිචරිත හිත හසුරුවනවා ඒවායි. පරිවීමං සංආපජ්ජති විමසලා බලනවා. එතකොට ඒ විදිහට කරනකොට අර වීර්ය ජනිත වෙන අර ධම්මවිචේ සම්බොධ්ජංගේ ඒක බුද්ධලයා තුළ වැඩෙනවා. ඒක එතන ප්‍රඥාවක් තියෙනවා. එතන ධම්මවිචේ සම්බොධ්ජංගේ ඒක ප්‍රඥාවටයි ප්‍රඥාව මතු කර ගැනීමට උපකාර වෙනවා. වීර්ය පක්ෂිය වුණා. එතකොට සති ධම්මවිචේ ඊළඟට ඔන්න ඒක ඒක තුලින් තමයි ඔන්න වීර්ය බොධ්ජංගේ සති ධම්මවිචේ වීර්ය. ඒක ඒ ධම්ම ඒ විදිහට ඒ විදිහට ඒ ධර්මයන් මෙනෙහි කරනකොට ධර්මයන් සොයා බලන අවස්ථාවේ ඒතනත්තාට වීරියමත් වෙනවා. ආරද්ධං හෝති වීයං අසල්ලීන. වීරයට හැඟෙන්න ඉඩක් නැහැ එතකොට. හොඳට මේ ඊට ඊටට හැඟෙන්න ඉඩක් නැහැ මේ වීරිය ආරම්භි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට ආරද්ධ වීරිය වීරිය ඇති පුද්ගලයාට ඊළඟට ගණිත වෙන දේ තමයි ප්‍රීතිය. ආරද්ධ වීරියස්ස උපජ්ජති පීති නිරාමිසා. වීරිය ආරම්භි පුද්ගලයාට ඒ ප්‍රතිඵලයක් වශයෙන්ම අර නිරාමිෂ ප්‍රීතිය නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙනවා ඊළඟට ඒ ප්‍රීතිය ඇතිවීමේ ප්‍රතිඵලයක් හරියට දක්වනවා ප්‍රීති මනස්ස කායෝ විපස්සම්පති චිත්තම් විපස්සම්පති ඒ විදිහට නිරාමිෂ ප්‍රීතියක් ඇති වුනහම ඒ ප්‍රතිඵලයක් වශයෙන් කයත් සංසුන් වෙනවා සිතත් සංසුන් වෙනවා ඒක නිසා අන්න එතකොට ධීරිය ප්‍රීති පස්සද්දී ඊළඟට පස්සද්ධකායස සුඛිනෝ චිත්තං සමාධියති සංසුන් කය ඇති ඒ සතියක් සතියක් ලබන ඒ තනත්තාට ගේ සිත සමාධිමත් වෙනවා. අන්න සමාධි සම්බොජ්ජංගියත් ඒකම ආවා. ඊළඟට ඒ සමාධි සම්බොජ්ජය ලැබුණාට පස්සේ ඒ ඊළඟට තියෙන උපේක්ඛාව. උපේක්ඛා සම්බොජ්ජංගය. ඒක පිළිබඳව කියවෙන්නේ සෝ කතා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපයි අජ්ජුපෙක්කති කියලා. හිත සමාධිමත් වුණාට පස්සේ තවත් දඟලන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. ඒක රැක බලා ගන්න ඕන. ඒකට උපේක්ෂාව අවශ්‍යයි. ඒක ඒ සමාහිත සිත ගැන හොඳට ඒක අජ්ජුපෙක් ඒ පිළිබඳ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. නදහත් බවකින් බලාගෙන සිටිනවා. මේ උපේක්ෂාව තවත් විදියකින් මේක වැදගත් වෙනවා බොජ්ජංගයක් හැටියට මක්නිසාද යථාභූත ඥාණයට හොඳ පදනමක් මේ උපේක්ෂාව. යථාභූත සත්‍ය පරිදි දැන ගැනීමට මේ උපේක්ෂාවත් අවශ්‍යයි. නැදහත් බව එතකොට සමාධිය ආරක්ෂා කර ගැනීමට වගේම අර අවබෝධයටත් උපකාර වෙනවා. ඔන්න එතකොට මේ බොජ්ජංගහත ඔන්න ඊළඟට තිබෙන්නේ අවසාන ධර්ම කොටාගය තමයි මේ සත්‍විස් බෝධිපාක්ෂික අතර ධර්ම අතර ඉතාමත්ම ශ්‍රේෂ්ඨ හැටියට උගස්ම හැටියට සැලකෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන මේ නම් කිරීමෙත් අමුත්තක් පේනවා. අර අනිකුත් හැම එකක්ම අනිත් හැම ධර්ම කොටසයක්ම නම් වෙන්නේ බහුවචනාන්තව. සත්තාරෝ සතිපට්ඨානා සත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියාන් පංච බලාන් සත්ත බොද්ධංගා ඔක්කොම බහුවචනාන්ත නමුත් මෙතන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒක වචනාන්තවල තිබෙනවා මේ නැගෙන්නේ නියම වශයෙන්ම මාර්ගය අර මාර්ග සමාධියයි මෙතන අදහස් කරන්නේ එතකොට මේ මාර්ග සමාධිය ඊට ඊට උපකාර වන අංගෝපාංග සහිතව ඉදිරිපත් කිරීමක් තමයි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්වුම් කෙරෙන්නේ. ඒක නිසා ඒක වචනාන්තකව තියෙන හැටියට අපිට හිතා ගන්න පුළුවන්. මේක කාරණේ මහා චත්තාරීසික සූත්‍රයෙන්ුත් හෙළි වෙනවා. මධ්‍යම නිකායේ මහා චත්තාරීසික සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විශේෂ ඒ ධර්ම විග්‍රහයක් කරන සූත්‍රයක්. එතන මෙන්න මේ විදිහට ප්‍රශ්න නංගලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න නංගලා පිළිතුරු දෙනවා. අතමෝත වික්‍රේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්කාරෝ. මහණෙනි උපනිෂ උපනිෂය සහිත පරිස්කාර සහිත ආර්ය සම්මා සමාධිය කවරේද? උපනිෂා කියලා කියන්නේ යමකට ළඟින් ඉඳගෙන උපකාර දෙන උපකාර වන ප්‍රත්‍යයකයි උපනිෂා. පරිස්කාර කියන්නේ පිරිකර ඒතර ප්‍රත්‍ය ඒකට උපකාර කරන දේවල් කියන එක අදහස ගන්න පුළුවන්. එතකොට අරියෝ සම්මා සමාධි සෞපනිෂෝ සපරික්කාරෝ. උපනිෂය සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කවරේද? කියලා ප්‍රශ්න නගලා ඒක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ සිය සීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා වායාමෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති අර හත දක්වනවා මුලින් තිබෙන හත යායිමේහි සත්‍යෙහි යංකේහි චිත්තසේ ඒකග්ගතා පරික්ෂා ආදී වශයෙන් මෙතන කියනවා මේ අංග හතෙන් ඉතින් ඒක තැන්වීමක් ඒකාග්‍ර වීමක් කියනවා නම් අන්න ඒකයි ආර්ය ආර්ය සම්මා සමාධිය පිළිබඳ. ඒකට මෙතන සම්මා සමාධියමයි මෙතන නියම විදිහට මාර්ගය. උපකාරයේ අනුකෝපාණ්ඩ සහිත විනාදහස දෙන දෙන්නයි. ඒකට මේක ඒක වශයෙන් සබල දෙන්නේ. අරියෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. නැත්නම් කියන්න දුනා මග්ගංගා කියලා. මග්ග අට්ඨ මග්ග මග්ගංගා කියලා ඒකත් නම් කරන්න තිබුණා. අර බහුවචනාන්තේ. මේක ඒකකයක් වෙන්නේ. මෙතන තිබෙනවා එක්තරා වැඩගත් අදහසක් මකීසාද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර සියලුම අර බුද්ධංග වලින් සියලුම අනිකුත් කර බෝධිපාක්ෂිය ධර්ම වලින් එකතු කරගෙන ආපු ඒ මුළු බලවේගය මෙතෙන්දී එකතු කරලා ගන්නවා. මෙතෙන්දී ඒකීභූත කරලා ගන්නවා. ගන්නවා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මහා චත්තාරිත්‍ය සූත්‍රයේ කවුරුකටත් මේක විග්‍රහ කරන ඉස්සරහ දැරගත් අංශයක් මේ ආර්යසංක මාර්ගය ගැන කියවෙනවා සත්‍ර වික්‍රේ සම්මාදිට්ඨි කුබ්බංගම මේ සූත්‍රයේ කීප තැනකම සඳහන් වෙනවා මේ සම්මාදිට්ඨිය පෙරටු වීම ගැන ඒ වගේම සත්‍ර වික්‍රේ සම්මාදිට්ඨියෙන් පහන් ද්වයම් වදාන මේ සම්මාදිට්ඨිය දෙආකාරයයි මම කියන්නේ අත්තිතික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා අත්තිතික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා සම්මාදිට්ඨියේ දෙලදෑරුම්. එකක් සාසවා පුඤ්ඤභාගිය උපදීවේකානම් වේපක්කානම් හඳුන්වනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත ආශ්‍රව සහිත පුඤ්ඤපක්ෂයේ වන උපදිවිපාක ගෙන දෙන්නා වූ සම්මාදිට්ඨියකුත් තිබෙනවා. ඒ වගේම අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා ආර්ය වූ අනාශ්‍ය වූ ලෝකෝත්තර මාර්ගාංග වශයෙන් තිබෙන සම්මාදිට්ඨියකුත් තිබෙනවා. කියලා විතර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර මුලින් කියපු අසම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤ භාවිය උපදිවිපත්තා කියන එක පොදුවේ ඔය ආර්යසාංගික මාර්ගය සාමාන්‍යයෙන් විග්‍රහ කරනකොට නිතර සඳහන් වෙන දසවස්තුක සම්මාදිට්ඨියයි. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අත්ති දින්නම් අත්තිත්තං අත්තිහුතං අත්ති සබුත බොහෝම පුඤ්ඤ පින්පව් ආදී ඒවා යම් කිසි ඵල විපාක තිබෙනවාය මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙක් ඇත පියෙක් ඇත ආදී වශයෙන් තිබෙන අන්නේ සම්මාදිට්ඨිය තමයි අර සාසව පුණ්‍ය භාගිය ඒක පුණ්‍යපක්ෂයේ වෙන සංසාරයේ උපදී විපාක දෙන දෙන්නා වූ ඒක සම්මා ඒ සම්මාදිට්ඨියයි. ඒක ගැන වැඩි කියෙන්නේ නැහැ මේ සූත්‍රයේ ඒක ඊට වඩා අවධානය යොමු කරන්නේ අන්න අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එකයි. ඒක මාර්ගාංග වශයෙන් පහළ වෙන ඒ සම්මාදිට්ඨිය කුමක්ද කියන එකයි ඊළඟට තෝරන්නේ. ඒ එතන කියන්නේ අර මාර්ග චිත්ත අවස්ථාවේදී අර සම්මාදිට්ඨිය ඒක ඒක අන අරියා අනාසවා ඒක අනාශ්‍රව ඒ ලෝකෝත්තර ලෝකෝත්තර தත්වයෙන් පවතින ලෝකයෙන් ඊතර වීමට උපකාර වන්නා වූ සම්මාදිට්ඨියයි. යාකෝදික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමන්ගිනෝ අරිය මග්ගං භාවයතෝ එතන ඊළඟට ඒක හඳුන්වන්නේ මේ විදිහටයි. පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචේ සම්මුද්ධං වූ සම්මාදිට්ඨි මග්ගංගා අයං වික්කවේ සම්මා දිට්ඨි අරියානාසවා ලෝකුත්තරා මද්දංගා. ඒ කියන්නේ ඒ ආර්ය ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ ඒ ආර්ය සිත්තේ ඇති ආර්ය ආර්ය සිත්තේහි ආර්ය බුද්ධලයාගේ සිත්තේහි ඇති වෙන යම් ප්‍රඥාවක් යම් ප්‍රඥාවක් වේද පඤ්ඤා ඉන්ද්‍රියක් වේද පඤ්ඤා බලයක් වේද ධම්මවිචේ සම්බොධ්ධංගයක් වේද සම්මා දිට්ඨියක් නේද? ඒ කියන ඒ ඒ වහන එකකින්ම හඳුන්වන්නේ අර ප්‍රඥාචෛතසිකයයි. අන්න ඒකට ඒ මාර්ගාංගයේ මාර්ග මාර්ග සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාගේ සිතේ පහළ වෙන අර නිවනට යොමු වුණු ප්‍රඥාවයි. මේ ඉන්ද්‍රිය ධර්ම වල ඉඳලා ඉහළට තිබෙන ඒවා ඔක්කොම අර සම්බොධ්ජංග ආදී ඒ වගේම මාර්ගාංග පිළිබඳව අර ලෝකෝත්තර පැත්ත ගැන කියවෙනකොට එතන සඳහන් වෙන පද හතරක් තිබෙනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමය. සම්මාදිට්ඨින් භාවයේති විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමය. අන්න අර අර ආදිත්‍යයේ කියවෙන්නේ. නිවන අරමුණු කරගන්න. ආව අර සත්‍ය සතු ආර්ය සත්‍ය පිළිබඳව එහෙම නැත්නම් උද්‍යත්තගාමී පඤ්ඤා ආදී වශයෙන් කියන ඒ ප්‍රඥාවල් මෙතන ගැනීම. අර කලින් කිව්ව කම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. අන්න එතකොට ඒ වගේම මෙතන මේ පාඩේ අපිට හෙළි වෙනවා අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අර කලින් කී කලින් දිනු කරගෙන ආපු ඉන්ද්‍රිය බල බොද්ධංගාදී හැම එකක්ම අන්තර්ගත බව. ඒක නිසා තමයි අර සංඥා මෙතන වචන මාලාවක් නිකමට දැක්වුවා නෙවි. එතන ඒ කියන ප්‍රඥාව හැඳින්වීමේදී අර ප්‍රඥාව බල වශයෙන් මේ අවස්ථාවේ බලාතර තිබුණු මේ ප්‍රඥාවත් ඉන්ද්‍රිය අතර තිබුණු ප්‍රඥාව බොද්ධංග අතර තිබුණු ඒ ධම්මවිචේ සම්බොද්ධංග වශයෙන් තිබෙන පෙනී සිටින දේවල් ඒ හැම එකකම කාර්යය මේ සම්මා මේ ආර්ය මාර්ග අවස්ථාවේදී පුද්ගලයා තුළ මතු වෙනවා ඒක පිළිහිද කර ගන්නවා කොහොම හරි විදිහට ඒ සම්මාදිට්ඨිය ගැන තෝරනවා ඒ වගේම තමයි ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග පහ පිළිබඳවම අර දෙලදෑරුම් හැඳින්වීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. බුදුදෑරුම් කිව්වේ සම්මාදිට්ඨිය වගේම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන යංග පහටම තිබෙනවා සාසව පුණ්‍ය භාග්‍ය උපදීපක්ක කියලා හැඳින්වීමකුත් තිබෙනවා. පැත්තකුත් තිබෙනවා. ඒ වගේම අරිය ආනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කිය හැකි පැත්තකුත් තිබෙනවා. සාසව පක්ෂයකින් සාමාන්‍යයෙන් ආරස්ථානික මාර්ගය විග්‍රහ කරනකොට ඒ අර දැකින විග්‍රහයමයි එතන ඒක ප්‍රකටයි. මෙතන මේ මාර්ග අවස්ථාවේදී දැන් සමහර විට ප්‍රශ්නයක් වන්න පුළුවන් අර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල්. ඒවා පෙනී සිටින්නේ මාර්ග චිත්තයේදී එකේ සතරාකාර වචී දුස්චර්ත වලින් වෙන්වීම ඒ වගේම කාය තුන්ආකාර කාය දුස්චර්තයෙන් වෙන්වීම මිත්‍යා ජීවෙන් වෙන්වීම වශයෙන් චතුයිපි වචී දුක්චරිතෙහි ආරති විරති පටිවිරති වේරමණී කියන වචන යොදනවා. ආරති විරති පටිවිරති වේරමණී විරති චෛතසිකය එතන. විරති චෛතසිකය එතන නියෝජනය කරන්නේ. අර සාමාන්‍ය ලෝකයේ සයින් වචනයෙන් කරන ක්‍රියා නෙවෙයි. ඒ අවස්ථාවේ ඒ ඒවායින් වෙන්වීම වශයෙන් ඇති කරගත්තු මුලින්ම ඒවා වෙන්වීම නිසා ඇති සමාතුල ඇති කරගත්තු විරති චෛතසිකයයි. මෙතෙන්දී ඒ නියෝජනය කරන්නේ. ආර මේ කියපු මංගා මාර්ගාංග තුන. එතකොට මේ පහ එහෙමයි ඊළඟට අනිකුත් අනිත් තුන මේ හැම අංගයක් පිළිබඳව පරිවාර වශයෙන් දක්වනවා. මේකත් මේ අමුතුම හැඳින්වීමක්. ඒ කියන්නේ මේ හැම කලින් කියපු අංග පහේදීම අංග පහම සම්පූර්ණ වන්න උපකාර වෙනවා සම්මා සම්මාදිට්ඨි, සම්මා සති, සම්මා වායාම, සම්මා සති කියන ධර්ම. සම්මාදිට්ඨිය, සම්මා වායාම, සම්මා සතියත් අර කියාපු අංග හැම එකකටම පරිවාර වශයෙන් තිබෙනවා. අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ. ඒක අපිට ටික උපමාවකින් ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. උපමාවකින් කියනවා නම් දැන් ඔය ලොකු කෙනෙක් කෙනකොට ඉස්සරහිනුත් එක්කෙනෙක් දුවගෙන යනවා, පස්සෙනුත් එක්කෙනෙක් දුවන යනවා, තව පරිවාර වශයෙන්ුත් සිටිනවා. අන්න ඒ විදිහේ වැඩක්. මේ මාර්ග සිත්තේදී අර අරවට අත දෙනවා සම්මාදිට්ඨියත් සම්මාදිට්ඨිය මඟ පෙන්වනවා මෙන්න මෙහෙන් යන්න කියලා. ඊළඟට සම්මා වායාමෙන් සම්මා සතිය ඒ ඒකට අයිති කෘත්‍ය කරනවා ඊළඟට සම්මා වායාමයෙන් අර මිත්‍යා පැත්ත දුරලනවා මිත්‍යා මිත්‍යා පැත්ත අතහැරලා ඕන සම්මා එක සම්පූර්ණ කරගන්න. ওই විදිහට සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන ධර්ම තුන අර මාර්ගචිත්ත අවස්ථාවේදී අනිත් පහත් එක්ක ඒවට උපකාර අත දෙනවා. අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති කියලා එතන ඇදලා තියෙනවා. එතකොට මෙතනම මේ ආහාර සාංගික අමාර්ගය මෙතනම තියෙනවා. ඒක සම්පූර්ණයි අඩුවක් නැහැ. අර අර පහක් තියෙනවා. ඒ වගේම අර අනිකුත් කියාපු තුනක් ඊට පස්ව සඳහන් කරලා තිබෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි මේ සම්මාදිට්ඨිය පෙරටු වීම. මේක විශේෂයි. සම්මාදිට්ඨිය පෙරටු වීම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂ කාරණයක්. ඒකත් බුදුරජාන් වහන්සේ මතු කළා දෙනවා. ඉතින් ඒ වගේම ඒක ඒවායි පිළිබඳ ප්‍රමාණිකූලත්වයක් එක්කම සතර විකේ සම්මාදිට්ඨි කුබ්බංගමා හෝති. සසංච විකේ සම්මාදිට්ඨි කුබ්බංගමා හෝති. සම්මාදිට්ඨිස වික්ඛවේ සම්මා සංකප්පෝපහෝති. සම්මා සංකප්පස්ස සම්මා වාචාපහෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝපහෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝපහෝති. සම්මා ආජීවස්ස සම්මා වායාමෝපහෝති. සම්මා වායාමස්ස සම්මා සතිපහෝති. සම්මා සතිස්ස සම්මා සමාධිපහෝති. සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති ඉතිකෝ ඉස්කලේ අට්ඨංග සමන්නාගතෝ තේකෝ පාටිපදෝ නවං දසංග සමන්නාගතෝ අරහා හෝති කුජිත දක්වනවා ඒ කියන්නේ මහණනි එහිලා සම්මාදිට්ඨිය පෙරටුවේ සම්මාදිට්ඨි කුබ්බංගමාහං කෙසේද සම්මාදිට්ඨිය පෙරටු වෙන්නේ පෙරටු වෙලා කරන වැඩ ඊළඟට කියන්නේ සම්මාදිට්ඨිය ඇති තැනත්තාට සම්මාදිට්ඨිස්ස කියලා කියන්නේ එතන පුද්ගල වාචී සම්මාදිට්ඨිය ඇති තැනැත්තා තුළ සම්මා සංකප්පය ප්‍රබව වෙනවා ඇති වෙනවා හට ගන්නවා ඒක ක්‍රමානුකූලත්වයෙන් පෙන්වු කරන්නේ සම්මාදිට්ඨිය ඇති තැනැත්තා තුළ සම්මා සංකල්ප සම්මෝද සංකල්ප ඇති වෙනවා සම්මා සංකප්පස සම්මා වාචා බහෝති විදිහට සම්‍යක් සංකල්ප ඇති තැනැත්තා ඒවා මෝරා යාමෙන්ම ඒ සම්මා වාචා සම්මා වාචා ඇති වෙනවා සම්‍යක් වචනය සම්‍යක් වචනය ඇති තැනැත්තා යථාවාදී කථාකාරී විදිහට වගේ ඒක තුලින් සම්මා කම්මන්තේ මතුවෙනවා. සම්මා කම්මන්තේ ඊළඟ සම්මා ආජීවය ඇති වෙනවා. සම්මා කම්මන්ත ඇති පුද්ගලයා සම්මා ආජීවය ඇති පුද්ගලයා තුල සම්මා වායාමය හට ගන්නවා. ඒ සම්මා වායාමය ඇති පුද්ගලයා තුල සම්මා සතියත් සම්මා සතිය ඇති පුද්ගලයා තුල සම්මා සමාධියත් තියෙනවා. ඒ එපමණකින් නවතින්නේ නැතුව ඊළඟට සම්මා සමාධිය ඇති පුද්ගලයා තුල සම්මා ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන ආදී වශයෙන් මේ ලබනවා ඊළඟට සම්මා සම්මාඥානස්ස සම්මාදිමුක්තිය හොති. මේ විදිහට අංග 8කින් සමන්විත සේක සේකෝ පාටිපදෝ මෙතනත් මේ පාඨාන්තර පටලැවිලි තිබෙනවා. නමුත් නියම පාඨය හැටියට ගන්න තියෙන්නේ අට්ඨංග සමන්නාගත්ෝ සේකෝ පාටිපදෝ සේකෝ පාටිපදෝ කියලා කියන්නේ ප්‍රතිපදාවේ හික්මන සේකයා. ආංගාටකින් සමන්විත වූයේ ඊළඟට දසංග සමන්නාගත්තු වරහා හෝති. අංග 10කින්ම සම්පූර්ණ වුණාම අර සම්මා ඥාන සම්මා විමුක්තිය වෙන සම්පූර්ණ වුණාම තමයි රහත් වෙන්නේ. ওই විදිහට දක්වනවා මේ සම්මාදිට්ඨිය පෙරටුවීම පිළිබඳවත් ඒ ධර්මතාවය ඉතාම වැදගත් හැටියට සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්වීම කරනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්කම සංසන්දනය කරලා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ එක්තරා සූත්‍රය කියනවා මිත්‍යා දෘෂ්ටිකස්ස විෂය පුරිස පුද්ගලස්ස යංචේව කායකම්මං යථාදිත්‍ති සමත්තං සමාදින්නම් යංචේව යංච මනෝකම් යංච වචීකම්මං යථාදිත්‍ති සමත්තං සමාදන් දින්නම් යංච මනෝකම්මං යථාදිත්‍ති සමත්තං සමාදින්නම් යාච චේතනා යාච පක්ඛනා යෝච පනිදීයච යේච සංඛාරා සබ්බේතේ ධම්මා අනිච්ඡාය අකංචාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්තಂತಿ සංකීප හේතු දිට්ඨි වික්කවේ පාතිකා මහණෙනි සම්මා මිත්‍යා දිට්ඨිය ඇති පුද්ගලයා තුළ පුද්ගලයාගේ යම් කාය කර්මයක් වේද ඒ ඒ හරියට අර තමන් ගත්තු සමාගත් ඒ මිත්‍යා දිට්ඨිය අනුවම ඒ කාය කර්මයක් හැදගෙනවා යථා දිට්ඨි සමත්තං සමාදින්නම් තමා අල්ලගත්තු දෘෂ්ටි ආකාරය තමයි ඒ කාය කර්මයක් කියන්නේ ඒකත් මිත්‍යා වෙනවා වචී කර්මයක් ඒ ඒකත් මිත්‍යා වෙනවා. මනෝ කර්මයක් ඒකත් මිත්‍යා වෙනවා. එපමණක් නෙවෙයි. යාච චේතනා යාච පත්තනා යෝච පණිදීයේ සංඛාරා යම් චේතනාවක් තියෙද යම් ප්‍රාර්ථනාවක් තියෙද යම් ප්‍රණිධියක් තියෙද යම් සංස්කාරයන් යම් සූදානම් කිරීම ආදී සූදානම් වීම ආදී සයිතිසික වශයෙන් කරන යම් සංස්කාර වේද එහෙම එකක්ම අනිත්‍යය අසංතාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්තන්ති ඒ ඔක්කොම අර අනිත්‍ය අකාන්ත අමනාප අහිත පැත්තට පිළිස හේතු වෙනවා සංකීර්ණ හේතුයමත් නිසා දෙයක් දිත්‍ය වික්‍රේ පාපික ඒ දෘෂ්ටිය පාපී පාපී දෘෂ්ටිය නිසා ඒකේ ඒකානුවමයි අනිකුත් ඒවා ඔක්කොම හැඩ ගැහෙන්නේ ඊළඟට උපමාවකුත් වෙනවා ඒ වැඩි පාළි පාඩ නැත අපිට කියන සඳහන් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එතන දක්වන්නේ හරියට අර හරි විදයටයක් කුඹටයක් එහෙම පැල කරාම ඒ වගේම චිත්ත ලැබු ඇටයක් ආදියක් පැල කරාම ඒකට උරා ගන්න ඒ පටිවි රසය ආපෝ රසය දිය සීරාව ඒහන එකකින්ම ඇති වෙන්නේ චිත්ත ඵලයක්. ඒක චිත්ත බවටපත් වෙනවා. අන්න ඒ විදිහට මිත්‍යා දිට්ඨිය අනුදීච්ඡේ වේවන් ඒ විදිහටයි ඊළඟට සම්මාදිට්ඨිය ගැනත් ඒ වගේම ප්‍රකාශ කරන සම්මාදිට්ඨිකස්ස වික්‍රේ පුරිස කුග්ගලස්ස යංචේව කාය කම්මං යංච වචී කම්මං යංච මනෝ කම්මං යත අදිච්ච සමත්තං සමාදින්නම් යාති චේතනා යාති පස්සනා යෝති පනිදීති සංස්කාරා ඊදෙත සබ්බේතේ ධම්මා ඉත්තා ඉත්තාය කන්තාය හිතාය මනාපාය සුඛාය සංවත්තන්ති කියලා. ඒ හැම එකක්ම ඉෂ්ට කාන්ත මනාප සත්‍යයේ උපත් වෙනවා. මක් නිසාද? සංකීත හේතු දිත්‍හි දික්ඛවේ භද්දිකා. ඒ ඒ දෘෂ්ටිය භද්‍රයි යහපත්. ඔන්න ඔය කාරණේ නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර අනිකුත් සියලුම ධර්ම කොටස වල නැති විශේෂ ලක්ෂණය දෘෂ්ටියම පෙරටු වීම. මක්නිසාද ඒ කුද්දලෙකුගේ సంతානයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට දෘෂ්ටියම මුලට ගත යුතුව තිබෙනවා. ඒ දෘෂ්ටි අනුව තමයි පිටිවිලි, පිටිවිලි අනුව තමයි වචන, වචන අනුව තමයි ක්‍රියා, ක්‍රියා අනුව අනේ විදිහට ඒ ඒ අනුව මුළු ජීවිතාව ඒ අනුව අනිකුත්තර භාවනා වශයෙන් ඇතිවන සම්මා වායාම සතිය සමාධිය කියලා දක්වන ඒ ගුණ ධර්ම. ඔය අනුව අර සම්මාදිට්ඨිය දිට්ඨිය පෙරටීම ගැන විශේෂයි මේ සම්මාදි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තවත් විශේෂ තැනක් ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වලා තියෙන ධම්මචක්කපවත්තන සූත්‍රයේම කතමයිසා ඒ මජ්ක්‍ධිමා පටිපදා සසහාගත වෙනවා අපි සම්බුද්ධ ආදී වශයෙන් එතන කියවෙන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම මාර්ගයයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වලා තිබීම ඒකත් බොහොම නිතර කාටත් වගේ ප්‍රකට කාරණයක් නමුත් ඒකේ මූලික අදහස සමහර විට වරදවල වටහා ගන්න ගැතියක් තිබෙනවා දැන් ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්ත දෙක හැටියට දක්වන්නේ කාමසුඛල්ලිකාණ යෝගියත් අත්තිකිලමතාණ යෝගියත්. මේ දෙකට අතර තිබෙන මැදුම් පිළිවෙතක් මධ්‍යම ප්‍රතිපදාවක් හැටියටයි ආරෂ්ඨාංගික මාර්ගය බුදුරජාන් වහන්සේ එතන ඉදිරිපත් කළ තිබෙන්නේ. මේ මධ්‍යම නැදුම් කියලා කියනකොට මේ සාමාන්‍ය අදහසක් තිබෙනවා අර කාමසුකල්ලිකාණ යෝගයෙන් 150කුත් අත්තිකිලමතාණ යෝගයෙන් 150කුත් අරගෙන કૃත්‍රිම වශයෙන් සංයෝග කරාම බද්ධ කරාම මධ්‍යම ප්‍රතිපදාවක් ලැබෙනවායි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ලැබෙනවායි කියලා එහෙමත් කෙනෙකුට සමාවෙට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තිබෙන්නේ ඊට වඩා ගැඹුරු අදහසක්. අත්ත වශයෙන්ම මේ මහා චත්තාරීක සූත්‍රයෙන් අපිට මේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඒ ගැඹුරු අර්ථය මතු කරගන්න පුළුවන්. මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ අර විදිහට අර බද්ධ කිරීමක් නිසා නෙවෙයි. 150 150 කරගෙන ඒ විදිහට අර දේශපාලනවල කෙරෙනා වගේ ඒ විදිහ සංයෝග කිරීමක් නෙවෙයි. මෙතන තිබෙන්නේ අර ඒ ඒකාංශකල්ලිකාන යෝගයට යටින් තිබෙන දෘෂ්ටියක් අත්ති කිලමසාන යෝගයට යටින් තිබෙන දෘෂ්ටියක් ඒ දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කරලා ඒ දෘෂ්ටි දෙකෙන් සිදුවෙන්න පුළුවන් ඒ නොමගනම් බලක්වලා පුදුම විදිහේ මැදුම් මගක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉදිරිපත් කිරීම. ඒක තව ටිකක් පැහැදිලි කරගත්තොත් මම අපිට කියන්න පුළුවන්. අර කාම කාමසුඛල්ලිකාන යෝගයට කෙනෙක් නැඹුරු වන්නේ නාස්තික දෘෂ්ටියේ පිහිටලයි. ඒ කියන්නේ මෙතනින් එහාට උත්පත්තියක් නැහැ. ඉන්න හැටියට ජීවත් වෙන කරාත් ඕන හැටියට ඒ පෞපින් පිළිබඳ සැලකිල්ලක් නැති ජීවත් වුණාට ජීවත් වුණාට වරදක් නැහැ කියලා ඒ උච්චේ දෘෂ්ටිය. ඒ කියන්නේ උච්චේ දෘෂ්ටිය කියන්නේ ඒක නාස්තික දෘෂ්ටිය කියලා ගත්තාම වඩාත් පැහැදිලි වෙනවා. නාස්තික කියලා කියන්නේ නැත නැත කියලා කියන එක. දැන් අප අර දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කියනකොට එතන කියුනේ ඇත ඇත කියන එක. අත්ති අත්තිදින්නම් අත්තිච්ඡං අත්තිහුතං අත්ති සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාක ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාත අත්ති පිතා ඔය විදිහට අත්ති ලෝකේ සම්නප්ප්‍රාඥා සම්මග්ගතා සම්මපටිපන්නා යේ මංච ලෝකං පරංච ලෝකං දැන් අභිඥා සත්‍ය දත්වා පවේදෙන්ති ආදී වශයෙන් මෙලොවක් දානීය ඇත දන් දීම කියලා දෙයක් ඇත යාග හෝම ආදිය කියලා තේවයි ආනිසංස වශයෙන් අභිපාක වශයෙන් දෙයක් ඇත කියන එකයි ඊළඟට පව් ඇත පින් නැත මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙක් ඇත පියෙක් ඇත ආදී වශයෙන් ඒ කුසල් කිරීමට උපකාර වෙන පදනම් වන එක්තරා උපන්‍යාස එහෙම නැත්නම් එක්තරා මත සමූහයක් මේ සම්මස්සකතා සමාජයේ කර්මය තමාට අයිති කියන ඒ අදහස මතු කරගෙන අදහස් කීපයක් මේ සම්මාසගත සම්මාදිටියේ තිබෙන්නේ. අර සංගීත මාර්ගය අර අපි සඳහන් කළ ඒ සාසෝ පුණ්‍ය භාගයේ පක්ෂය. නමුත් අර නාස්තික දෘෂ්ටියේ තියෙන එකේම අනිත් පැත්ත නැත නැත කියන එක. එතකොට අර පටිච්චසමුප්පාද විග්‍රහයේදීත් අපි මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ අදහස ගැන සෑහෙන කොන කාරණා සඳහන් කළා. ඒක අර දාර්ශනික පැත්තකින්. දැන් මෙතන මේ ආචාර විද්‍යාත්මක පැත්තෙන් ආචාර ධර්මය අනුව කල්පනා කරලා බැලුවත් ඒ විදිහේ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට මේවායින් මිදෙන්න බෑ. අක්නිසාද මේක සාසව මේකම ආශ්‍රව සහිතයි. ඒ ආශ්‍රව තිබෙන තාක් කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව පුද්ගල සත්‍යය තුල තිබෙන තාක් දෘෂ්ටි මාත්‍රයෙන් ඒවායේ විපාක වලින් ගැලවෙන්න බෑ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ කම්මසගත සම්මාදිට්ඨිය ඒවට තැනක් දුන්නේ. මේ ඇත ඇත අර නාස්තික දෘෂ්ටිය, කාමසුකල්ලිකානියෝග මාර්ගයේ යන ඒ උච්ඡේද දෘෂ්ටිය එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටි ගත්තු අය නැත නැත නැත කියලා කියන පෙළට බුදුරජාන් වහන්සේ ඇත ඇත කියලා කියන්න පටන් ගත්තා. කියන කියන ඒ මතය ඉදිරිපත් කළා. ඔන්න එතකොට ඒක පැත්තක් එයින් සංසිඳුණා. ඊළඟට අනිත් පැත්ත බලමු. මෙතනින් නැවතුනේ නැහැ බුදුරජාන් වහන්සේ. අනිත් පැත්තේ මේ අරිය දැන් මෙතන කියවන විශේෂයෙන්ම අරියා අනාථවා ලෝකුත්තරා මග්ගංගා. මේ ආර්ය අනාශ්‍රව අර අතන සාස්ත්‍රව මෙතන අනාශ්‍රව. අර සිතට ගලාගෙන යන ආශ්‍රවයන් යම් අවස්ථාවක ඒවා මැඩල ඇලන්න පුළුවන් ශක්තියක් ඇති වුණා නම් එහෙනම් අර ලෝක සම්මත වලට යට වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අරිය අනාථවා ලෝකුත්තරා මග්ගංගා. ඒ ලෝකුත්තර මොහොතේදී ඒක ඉතාමත්ම සියුම් කාරණයක් මෙතන තිබෙන්නේ. එතෙන්දී ඊළඟට එතන නිවන නිරෝධයයි බලන්නේ. ඒ එතෙන්දී නිරෝධයට මුහුණ දීලයි ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. අර කම්මස්සගත සම්මාදිට්ඨිය සමුතිය පැත්තට මුහුණ දාලා. මේ අරිය අනාථව ලෝකුත්තර මග්ගන්ධ නමින් දක්වන මෙන්න මේ මාර්ග සම්මාදිට්ඨිය නිරෝධයට මුහුණ දාලා. ඒක නිසා තමයි විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වොස්සග්ග පරිණාමය කියලා කියන්නේ. ඒ නිවන අරමුණු කර ගැනීම නිසා තමයි ඉඩක් තිබෙන්නේ අර අනිමිත් අප්පණීත ශුන්‍යත අප මේව ගැන හුඟක් කතා කර කලින් දේශනවල සමහර විට මේ දේශනා ඒ ඒ දේශනා ඇහෙන අවස්ථාවල සමහර කෙනෙකුට බයකුත් ඇති වෙන්න පුළුවන් කෝ එතකොට අම්මා අපිට මමෙක් කියෙත් නැහැ නේද මොකක්වත් නැහැ නේද කියලා ඒ බයක් පවා ඇති වෙන ශුන්‍යතාව කියන වචනය ඇසෙනකොට මේ අර අර කාරණේ හරියට වටහා නොගැනීම නිසා මේ මැදුම් පිළිවෙතේ ගැඹුරු තන් මෙතන හෙළි වෙනවා අර ශාස්ත්‍රව පුණ්‍ය භාගිය අපුණ්‍ය නෙවෙයි අපුණ්‍ය වලට ඉඩ දෙනවා නම් බුදුරජාණන් වහන්සේට අර නාස්තික දෘෂ්ටිය දෘෂ්ටිය කියනවා වගේ කියන්න තිබුණා මෙලොවක් නැත පරලොවක් නැත මවෙක් නැත කියෙත් නැත කියලා නමුත් කර්මයේ ධර්මතාව අනුව සම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කර්මය ගැන ප්‍රකාශ කළ කාරණේ අනුව අවිද්‍යාව තෘෂ්ණාව ඇතිදා සත්‍යය ඒ Taman ගත්ත සම්මුතිය උඩ ඉඳලා අර කර්ම රැස් කරනවා ඒවට විපාක දෙවන්න ඕන ඒවා විපාක විඳින්න වෙනවා අන්න ඒක නිසා ඒ සාස්ත්‍රෝ පුණ්‍ය භාගිය අපුණ්‍ය පැත්තට නෙවෙයි පුණ්‍ය. ඒක පුණ්‍ය භාගිය. පින් පැත්තට හුරු. ආශ්‍රව සහිත නමුත් පින් පැත්තට හුරු. උපදි විපාක ගෙනදෙන සංසාරයේ හොඳ භවභෝග සම්පත් ආදී වශයෙන් එහෙම නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳ ආත්ම භාව බව ලබා දෙන අන්න උපදි විපාක. ඒක ඒක හොඳයි ඒ පහළ මට්ටමේ නමුත් ඒ සම්මාදිට්ඨිය හොඳයි අර අර උච්ඡේද දෘෂ්ටියට වැඩිය. ඊළඟට අනිත් පැත්තට. එහෙම රැඳිලා ඉඳලත් බෑ. මේ භවෙන් මිදීමකුත් තිබෙන්න ඕන. අන්න ඒක තමයි මේ අරියානාසවා ලෝකුත්තරා මන්තංගා. එතෙන්දි තමයි අර අනිමිත් අප්පණීත ශුන්්‍යත. මේ වායේ මේ නිමිති ගැනීම හිතනම් අවස්ථාවක හිතෙන් අහක් කරගත්තන. මේ වායේ ප්‍රණිති ඇති කර ගැනීම. මේවා මේ ආත්ම වශයෙන් මේ වසවත්තන වශයෙන් කල්පනා කරන්නේ නැතුව අනාත්ම වශයෙන් සලකනවා සලකනවා. උන්සලකලා අනිමිත් අප්පණීත ශුන්්‍යත කියන විමුක්ඛම මතු කර ගැනීමෙන් තමයි නිරෝධය නිර්වාණය මේ භව නිරෝධය ලබා ගන්න පුළුවන්. නිවන ලබා ගන්න පුළුවන්. ඒකටත් ඉඳ තිබෙනවා මේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න දැන් හෙළි වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් මඟක් කියන්නේ මක් නිසාද කියලා. එහෙම නැතුව අර අරකින් දැන් ඔය සමහර විට යෝගී ජීවිතේ පහ ඔය ප්‍රශ්නේ පැන නගිනවා. අර ගක්ම මහන්සි වෙලා උත්සාහ කරනවාද එහෙම නැත්නම් අර හොඳට සප පහසු ඇතුළේ ජීවත් වෙනවද? ওই දෙකට මැදින් කියන එකයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා සමහර විට කෙනෙක් හිතනවා. නමුත් මේක ගැඹුරු පක්ෂය මෙතනයි තියෙන්නේ. ආරස්ථාංගික මාර්ගය ඔය කියාපු දෙආකාර විග්‍රහය තුළින් අපිට මතු කරගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන කේ මූලික අදහස. ඔන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුර නිසාම තමයි බුදුරජාණන් වහන්සේ අර අග්ගප්පසාද සූත්‍රයේ අනුත්තර නිකාය අග්ගප්පසාද සූත්‍රයේ දේශනා කළ තිබෙන්නේ යාවතා භික්ඛවේ ධම්මා සංකතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අග්ගං අග්ගං අක්ඛායති ලෝකයේ යම් තාක් සංකත ධර්මයෝ වෙද්ද ඒවා අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රයයි යැනි අග්‍රයයි සැලකේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකත තමයි ඒක නිසා තමයි අපි අර අර හේතුප්‍රත්‍ය අනුවර සම්බන්ධයක් එහෙමත් දැක්ුවේ. නමුත් ලෝකයේ අතිතාක් සංකත දේවල් වලින් සංකතය හොඳ නැහැ තමයි. නමුත් මේ සංකතය උපකාර කරගෙන අසංකත ගාමි මාර්ගයයි මෙතන දක්වලා තියෙන බුදුරජාන් වහන්සේ. මේක තමයි මේ බුදු කෙනෙක්ම විසින්ම ලෝකයාට පෙන්වුම් කළ හැකි සාමත්ම සියුම් සත්‍ය, යගුරුම සත්‍ය. ඒක පහසෙන් කෙනෙකුට සොයා ගන්න බෑ. මක්නිසාද ප්‍රශ්න පටලවා ගන්නවා. එක්කෝ ඒකාන්තයකට යනවා, උච්ඡේ දෘෂ්ටිය රැඳෙනවා. උච්ඡේ දෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය අනුව ගිහිලා කාමසුකල්ලි කාමියෝ ගාන්තයට යනවා. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය අරගෙන මේක ගලවා ගන්න මේ අත්කිල මතනානියෝගයට නඟුරු වෙනවා. සාසත දෘෂ්ටිය මේ යම් කිසි ආත්මයක් තිබෙනවා මේක වෙන් කර ගන්න ඕන මේ අනිත් දේවල් වලින් කියලා මේ මෙතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහ පුදුම ධර්මයක් මෙතන තියෙනවා. අප මේ මේ කාරණේ අමුතුවෙන් මේ මේ දේශනේදී මෙහෙම ප්‍රකාශ නොකලත් කලින් අවස්ථාවල ඔය දැලිපිය මැදී මාදී කුමා වලින් පෙන්වෙච්ච එකමයි. මේ හැම එකකම අරති වෙනවා අල්ලගන්නේ නැති ගැටි. අල්ලගන්නේ නැතිව අසම්මියතාව වශයෙන් සඳහන් කළෙත් ඒකයි. එකක් එකකට එකක් තව එකකට ඒ තවත් එකකට ඒ තවත් එකකට ওই විදිහට උපකාර කරගෙන සල්ලු කරගැනීම රස විනිත උපමාදීන් දැක්වෙත් ඒකම මේ මධ්‍යම ප්‍රතිපදාවමයි. මක්නිසාද මෙතන අර විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං මොස්කග්ග පරිණාම වැඩි කෙරෙන්න ඕන ඒකට මේවත් ප්‍රයෝජන ප්‍රයෝජනට ගන්න සිද්ධ වෙනවා සාංශාරික ජීවිතේ නමුත් ඒවා අල්ලගන්නේ නැහැ ඒවා ඉඳන් දෙන්නේ නැහැ එකකින් මේ අනිත් එක තල්ලු කරලා දානවා ඔන්න ඔය ඕකමයි මධ්‍යම ප්‍රතිපදාව එතකොට මේ හැම එකක්ම මේ සංකල්පණය වෙලා තියෙන සම්පූර්ණම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 එම ක්‍රමානුකූලයි කියලා අපි සඳහන් කළේ නිසායි මේ කොටස් එක එකට අභ්‍යන්තර සංවිධානයත් මහ පුදුමයි. මුලින් ඉඳලාකට බැලුවත් මේක හරියට අර නිරෙන්ති පෙතක වගේ එක පැත්තකටත් හොඳ සම්බන්ධයක් තියෙනවා. ඊළඟට සමහර ඒවා මැදින් ඉඳලා විග්‍රහ කරගෙන දෙපැත්තට විග්‍රහ කරලා බැලුවත් එතනත් පුදුම සම්බන්ධතාවක් තිබෙනවා. සමහර ඒවා වැදගත්ම දේ අගටයි තිබෙන්නේ. අරවා මෝරගෙන ගිහිල්ලා ඒ ශ්‍රේෂ්ඨම දේ අගටයි තිබෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊටත් වඩා මේ පුදුමාංගමට මේ සම්මාදිට්ඨිය පෙරටු කරගෙන සම්පූර්ණ උද්දලෝකේ సంతානේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කර ගන්න ආකාරය පෙන්눔 කළා කියන එක පණක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ මග්ග සංයුත්තේ හරියට ආකාශ සූත්‍රේ හරියට ආකාශයේ නොයෙකුත් ආකාරයේ වාතයන් හුලං හමනවා. නගරින්ද පැත්තෙන් එන හුලං, බටහිර පැත්තෙන් එන හුලං, උතුරු පැත්තෙන් එන හුලං, දකුණු පැත්තෙන් එන හුලං, සීතල උෂ්ණ හුලං වෙන නොයෙකුත් වාතයන් හමනවා. අන්න ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් තුල තිබෙනවා අර අනිකුත් බොද්ධංග සියල්ලම ආර්ය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනකොට සතර සතිපට්ඨානියත් වැඩෙනවා සතර සම්මප්පදානියත් වැඩෙනවා සතර ඉද්ධිපාදයක් වැඩෙනවා ඉන්ද්‍රිය පහත් වැඩෙනවා බල පහත් වැඩෙනවා බුද්ධංග පහත් වැඩෙනවා ඒ වැඩෙන්නේ සතන් දෙක කොහොම වෙනවද කියලා ටිකක් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක වැඩෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අර විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සද්ද පරිණාමින් කියලා කියපු ආකාරයට වඩන්ට ඕන නිවන අරමුණු කරගෙන. අර එකක්වත් අහක ගියේ නෑ. එතකොට ඒවයින් ආපු ශක්ති සම්පූර්ණයි. මේ මේක ඇතුළේ තිබෙනවා. ඒක නිසා තමයි දැන් බුදුරජාණන් මේ මෙතන තිබෙන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ පුදුමාන්දමේ සම්බන්ධීකරණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අර සියලුම ධර්ම සමූහය සම්බන්ධ කරලා ඒවා එක්කම මේකට ඇතුල් වෙලා තිබෙනවා. මේක තවදුරටත් ඔය හෙළි වෙන වටිනා සූත්‍රයක් තමයි මහා සලායතනික සූත්‍රය. මේ මහා කලායතනික සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්눔 කරනවා මේ ආරෂ්ඨාංගික මාර්ගය ඇතුළෙම අනිකුත් ඒ ධර්ම සමූහය ගැඹුරලා තියෙන ආකාරය මේ මහා දැන් අපි කලින් සඳහන් කළා නිවන ගැන කියනකොට නිවන කියන කියන්නේ සලායතන නිරෝධය කියලා. සලායතන නිරෝධය නිවන නම් මේ නිවනට උපකාර වන මාර්ගයක් මේ සලායතන ආශ්‍රයෙන්ම දැක්විය හැදිව තිබෙන්න ඕන. ඒක ඒ වගේම දැක්විය හැකි. ඒ නිසා තමයි මහා සලායතනික සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්වුම් කරන්නේ ඒක පැත්තකින් මේ සංසාර දුක්ඛය ඇති වෙන ආකාරයත් මේ සලායතන මුල් කරගෙන පෙන්වුම් කරනවා. ඊළඟට මේකෙන් තියෙන ගැලවුම් මාර්ගයත් මේ සලායතනෙ මුල් කරගෙන පෙන්වුම් කරනවා. චක්කුම් විච්ඡවේ අජානං අපස්සං යථා භූතං රූපේ අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සං චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සං අජානං අභූතං අපස්සං යථා භූතං යම් පිටං චක්කු සම්පස්ස පත්‍ය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛමස්සං සම්පිය ඥානං අපසං යථා භූතං චක්කුස්මින්ති සාරජ්‍යති රූපේ රූපේසුති සාරජ්‍යති චක්කු විඥානස්මිති විඥානස්මිති සාරජ්‍යති චක්කු සම්පස්සේති සාරජ්‍යති ධම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිකං සුසංවාදුක්ඛං වාදුක්ඛමස්සං වා තස්මින් පිසාරජ්‍යති තස්ස සාරත්තස්ස සංයුත්තස්සම් සම්මූලස්ස ආදි අස්සාදානුපස්සිනෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti තස්ස කායිකාපි දර්ථා පවද්ධanti සත් සංහාචක්ක පෝනෝ භවිකා නන්දිරාගසාරතා තතර තත්‍රාභිනන්දිනී සාචක්ක පවද්දති. සත් කායිකාති දර්ථා පවද්දන්ති. චේතසිකාති දර්ථා පවද්දන්ති. කායිකාති සංතාපා පවද්දන්ති. චේතසිකාති සංතාපා පවද්දන්ති. කායිකාති පරිලාහා පවද්දන්ති. චේතසිකාති පරිලාහා පවද්දන්ති. සෝ කාය දුක්ඛම්පි, චේතෝ දුක්ඛම්පි පටිසංවේදිති කියලා ඔන්න සම්පූර්ණයෙන් මේ සංසාර දුක්ඛය ඒ සලායතන ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා සලායතන ජලයේ සලායතනිය පිළිබඳව ඒ කියන්නේ ඇස පිළිබඳව ඇස හරියාකාර යථාභූත වශයෙන් නොදන්නේ නොදක්මී චක්කුන්දික අජානං අපස්සං ඒ වගේම රූපයන් ඊළඟට චක්කු විඥානය චක්කු සංපස්සය චක්කු සංපස්සය නිසා යම් සැප දුක් නොදුක් නොසිය වේදනාවක් වේද එයද යථාභූත වශයෙන් නොදක්නා පුද්ගලයා ඒ ඇසෙහි ඇලෙනවා ඇස පිළිබඳව ඇලෙනවා රූපයන්හි ඇලෙනවා ඇස පිළිබඳව චක්කු විඥානෙහි ඇලෙනවා චක්කු සංපස්සේ ඇලෙනවා ඒ පිළිබඳ වේදනාව වේදනාවල ඇලෙනවා එබන් එසේ ඇලුනා වූ ආරත්තස් සංයුක්තස් සම්මූලස්ස කියලා එදෙනවා පද තුනක් ඇලුනා වූ වෙලුනා වූ මුලා වූ ඒ පුද්ගලයා අස්සාදානුපස්සිනෝ ඊ ආස්වාද පක්ෂය දකිමින් වාසය කරනකොට මේ පංච උපාදානස්කන්ධයේ උපාදානස්කන්ධ පහ එකතු වෙන්න පටන් ගන්නවා. අර කෝමෝ භාවික නන්දි රාග සාගත తත්‍ර తත්‍රාභිනන්දිනී නම් හඳුන්වන ඒ තන තන සතුටු වෙන ඒ පුනර්භවය ගැන දැන් සංහාවක් වැඩෙනවා. ඒක ඒ හේතු කරගෙන ඒ තනත්තාගේ කායික විඩාවන් කායික පරිලාහයන් සංతాපයන් එහෙම එකක්ම වැඩෙනවා. කාය දුකයක් දුක්ඛයක් තියෙනවා, චේතෝ දුක්ඛයක් තියෙනවා. ඔන්න විගතේ සංකාරික ස්වභාවය තියෙන සංසාරික දුක්ඛ සමූහයම සලායතන ආශ්‍රයෙන් නැති වෙන ආකාරයේ පළමුවෙනි බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා. ඒ සූත්‍රයේ අනෙක් කොටස අප ඊළඟ කාල වේලා අඩු නිසා ඊළඟ දවසට අද ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්තුනි මෙම දෙසුම් පෙරට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.